ඊළඟට අහලා තියෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ කාමයට හසු නොවි තීරණ ගැනීමට අදිෂ්ඨාන කර කරගත්නා නමුත් මාගේ පවුලේ අයගේ බලපෑම නිසා සමහර අවස්ථාවලදී කාමයට යට වී යයි. උදාහරණයක් ලෙස හෝටලයකට ගිය විට පවුලේ අය කියන නිසා එම ආහාර ගැනීමට පෙළඹේ. මෙවැනි අවස්ථාවලදී බුදුදහමට අනුව හැසිරිය යුතු ආකාරය පහදන්න. ඉතින් අනිත් අයට ඕන නම් ඒ අයට අරන් දෙනවා. ඒ අය ඒක කනකොට තමනුත් කන්න ඕන නම් ඒක කනවා. වස නෙමෙයි නම් විස නෙමෙයි නම් ඒක මේ ජීවිතය හානි වෙන මත් වෙන එකක් නෙමෙයි නම් අනුභව කිරීමට ගැටලුවක් නැහැනේ. හැබැයි ඉතින් ඒකේ සීමා මායිම් තේරුම් ගන්න බැරි වෙන්නේ අනුන් කන්න කියපු නිසා නෙමෙයි තමන්ගේ කෑදරකම වැඩි නිසා. ඒ නිසා අනුන් කන්න කිව්වා වුණාට දැන් සමහරු ඉන්නේ අනිත් අය මත්පැන් බොනවා තමන් මත්පැන් බොන්නේ නැතුව එතනම ඉන්න අනිත් අයත් එක්කලා සෝඩා ටිකක් හරි එහෙම නැත්නම් වෙන මොනවා හරි බීමක් හරි බිබී එහෙම නැත්නම් එතනේ අනිත් අය අර මේ ඒකට කියන්නේ මොකද්ද බයිට් කියලානේ බයිට් එකට හදාගන්න එකේ මොනවා හරි කකා හරි අර සියලු දෙනත් එක්කලා ඒ සුහදත්වයේ පවත්වාගෙන ඉන්නවා හැබැයි මොනම හේතුවක් නිසාවත් මත්පැන් පානය කරන්නේ නැහැ ඉතින් ඒ ඒ මානසික ශක්තිය ඉතින් සමහර කෙනෙක් එහෙම තැන් වලට නොගිහින්ම එන්නත් පුළුවන්. ඉතින් නොගිහින් ඉන්න බැරි තැන් වල යන්න සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි තමන් විනාශ වෙන්නේ නැතුව. ඉතින් ඒ වගේ මේ අනිත් අය කියන නිසයි මේ හෝටලේට යන්න උනේ. ඒ අය කන නිසයි මේ බැඳුම් ಜಾති කන්න උනේ. ඒගොල්ලෝ මේ කරපු නිසා තමයි මගේ කාමයේ අවසුනේ. ඒවා ඔක්කොම නිදහසට කාරණා. ඒවා ඒවා දහම දැකීම නෙමෙයි. ඒ ලෝකෙ දැන් ඕක තමයි අර අපි දකින පොදු පොදු ගතිය ඔය. ඒ කියන්නේ අපි හැමතිස්සෙම බලන්නේ මගේ ප්‍රශ්නේ අනිත් කෙනා මත පටවන්න. මේක මගේ දෝෂේ නෙමෙයි මේ නෝනාගේ දෝෂේ. මේක මේ මහත්තයාගේ දෝෂේ. මේ දරුවන් මේ අම්මා තාත්තගේ මේ වැරදි විවාහයක් කරලා දීපු නිසා. මේ දේශපාලනඥයන්ගේ ප්‍රශ්නේ, මේ රටේ ප්‍රශ්න. මේවා මේ සමාජයේ තියෙන දුර්වලකම්. ඉතින් ඔහොම හැමතිස්සෙම අපි සූදානම් වෙන්නම මගේ ප්‍රශ්නේ කාගේ හරි කරපිට ගහන්න. ඒකට මම නෙමෙයි වැරදි කරුවා. ඒ ඒ මොනවද අපි දකින්නේ? හේතුව නෙමෙයි අපි දකින්නේ ප්‍රත්‍යය. ඉතින් ප්‍රත්‍ය ලොකු කරගෙන දකිනකොට ගහේ මුල් ටික දකින්නේ කඳයි අතුයි දැකලා ඒක කපලා දානවා. ඉතින් මුල් ටික තියෙන තාක්කල් ආයෙ ලියනවා. ඒ වගේ අපි ගැටලුවක් निराකරණය කරන්න නම් ඒකේ ප්‍රත්‍ය දැකලා විතරක් හරියන්නේ. ඒ කියන්නේ බාහිර සාධක විතරක් දැකලා හරියන්නේ නැහැ. ඇතුලෙන් එන මූල සාධකයේ දකින්න. එතකොටයි අපිට ඒක උදුරලා දාන්න පුළුවන්. ඔය විදිහෙන් හිතන තාක්කල් අපිට ඒක විසඳන්න බෑ. ඒ මොකද අපි දකින්නේ මගේ ගැටලුව ඒක ලෝකේ ප්‍රශ්නයක් හැටියට තමයි දකින්නේ. එතකොට ඉතින් ලෝකෙත් එක්ක අරංගල කරනවා, ලෝකෙ වෙනස් කරන්න දඟලනවා. අනිත් අය ඒ හෝටලයට යන් කියපුවම ඒකට විරුද්ධ වෙලා ඕකෙන් දැන් මගේ ලෙඩත් වැඩි වෙන ඔයගොල්ලෝ මේ කන්ද ඒකට එක්කන් ගිහිල්ලා දැන් මගේ මේ අසනීප කියලා දන්නේ නැද්ද? දැන් මම ඔතනට ගියාම මාත්තුව කනවනේ. එතකොට මේ ඉතින් ඒක කාගේවත් ප්‍රශ්නයක් නෙමෙයි. ඒක තමන්ගේ ප්‍රශ්නයක්. ඒක තමන් විසඳ ගන්නවා.